ලිඛිතව ඉදිරිපත් කළා තියෙන ප්‍රශ්නේ කාලයේ හැටියට සාකච්ඡා ඉදිරිපත් කරගන්නයි බලාපොරොත්තු වෙන්නේ. කර්තු ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ අපට අපගේ කමඨාන් පිරිසිදු කොට නිවැරදිමකට යොමු කිරීමෙන් විශාල පුණ්‍ය කර්මයක් කරන ලදී. ඔබ වහන්සේම තව තවත් ධර්මයේ ඥාන ඉක්මනින් දියුණු වේවා නිරෝගී භාවයට ශක්තිය ලැබේවා. මින්පසු කමඨාන් පිරිසිදු කිරීම අපට අවස්ථාවක් සලසා ගන්නේ කෙසේදයි ගෞරවපූර්වකව ඉල්ලා සිටිනවා. කියන්නේ කොණ්ඩේ තියෙනවනම් බඳේ ඇති මම කියලා දෙනවා. කොණ්ඩේ නැත්තම් කරන්නේ. කොණ්ඩේ තියෙනකොට දැක්කට බැඳලා. ඒ නිසා භාවනා කර කර යනකොට ඒ ධර්මයේ තියෙන ඕපන එක කියලා ගැතියක් එකින් එකට එකින් එකට උපනන එක. තමන් හොඳ පැත්තට වැටුනහම කවදාකවත් ආත්ම නැති හොඳ ගැඹුරු ධර්ම ඇහෙන්න සැරසෙනවා. කවදාකවත් හිතුණත් කල්යන්න මිත්‍රු නොහිතුව පැති වලින් එන්න පටන් ගන්නවා. ඒ වගේම ප්‍රශ්නේ එනවත් එක්කම කලබල වෙන්නේ නැති වුණොත් ප්‍රශ්නෙට යට උත්තරේ දෙනවා. ඒක පෙළ ගැහලා එක්කෝ හිතේන ආවල් ඒජන්තය කිසිම මේක කෙරුවා නැත්නම් ආවල් කම්පැනි මේක කරා නැත්නම් ආවල් කියලා කෙරුවා කියන්නේ මේ ධර්මතාවයක් තියෙනවා. ඉතින් අපි මේ ධර්මයේ තියෙන මේ ඕපනයික ගුණේ ටික කිය තමන් කළ යුතු ටික කරමු. මේ ගුරු සාන්නාස් කියන්නේ හේතු සම්පාදනයට වග වෙන්න ඵල අපේක්ෂා කරන්න එපා. මට අසවලා ඉන්න ඕන ආවල් දෙන්නේ මොකුත් නැහැ. තමන් ඒක ලෑස්ති වෙනවා නම් ගුරුවරු අන්තිම ගන්නකොට මේ හැමන හුලකක් කර්මස්ථානකාරී වෙන්නේ. පත් වෙන ගින්න දිහා බලනකොට කමකාන් සුදු වෙනවා. මහපොළේ ගලක් දක්නකොට කමකාන් සුදු වෙනවා. මේ සෑම දෙයක්ම ධර්මයේ ප්‍රකාශ කරනවා. අපිට ගන්න බැරි කොහොමයි තියෙන නිසා අපි හරියටම ඒ ප්ලග් එකටම ගහන්නයි අපි දන්නේ. නිතරම ලෑස්තිලා යනවනම් පුදුම විදියට තමයි අදිෂ්ඨාන කරන දේවල් ඉස්තර වෙන්න පටන් ගන්නවා. ඒ නිසා කර්මස්ථානකාරී වෙන්නේ කියලා පශ්චාත්තාපේ නෙවෙයි තියෙන්නේ දැන් මේ හම් වෙච්ච එකත් කවදා සිදු වෙච්ච එකක් නෙවෙයි. අපිට හිතා ගන්න පුළුවන් කොහොමද කියලාද මේ මේක ගැලපෙයි කියලා. මේ මොන දකින්න හම් වෙනවා කියලා මම දන්නේ නැහැ. මං වගේ මොනක් දකින්නේ කියලා ඔකෝ හිතෙන්නේ නැහැ. ඒක වටිනාකමක් කරගෙන වෙච්ච ටික හරි ඕක ඉස්සරහට තියුත් එක වෙනවා කියලා සතතාභ්‍යාසය තියාගන්න සක්කච්ඡාකාරී වෙන්න සප්පායකාරී. ඒක කර්මස්ථානාචාරයෙන් නිකම්ම ගොඩ ගැහෙන්න පටන් ගන්නවා. තමන් කළ යුතු ටික නැති කතා කරන්නේ නැතුව ඒකට බොහොම ගෞරවයෙන් කරන්නේ නැතුව ඒක ඒකට අවශ්‍ය කරුණු අනුග්‍රහ කරන්නේ නැතුව කර්මත්තාචාරයට කරන්නේ නැහැ. ඉන්නකොට ඇත්තට මේ මේකට වෙලා ඉන්නකොට හොඳයි තමයි. නමුත් අපි සංගම් වුණාට පස්සේ අපි සම්පූර්ණ කෙලස් ප්‍රවාහයකට මේ රාමුක ප්‍රයත්නයේ සමග්‍රහ කපෝසු රූපේන එක නිසා පිළිබඳව වැඩ කරන පිරිසක් අතර ඉන්න තිබුණත් ඇති කියනවා. එළමකට. ඉතින් දැන් හම්බුණා. එහෙනම් අපිට අභෞගේ භාගයක් නැතිව තේරෙනවා. නිසා මේ අවශ්‍ය දේවල් සිද්ධ වෙයි. මේ සිද්ධ වෙන්නේ කටුකට ගන්නවත් යදලවත් නෙවෙයි ධර්මානුරූපව නැත්නම් ධර්ම න්‍යායක් අනුව නිසා ලැබෙයි කියලා මා හිතනවා ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන හැබැයි ඔබ තම තමන්ගේ කටයුතු කරන්නේ නැතුව ඒක ලැබිලා වැඩක්. ඒක වැඩි අධිෂ්ඨානයක් ගන්න මා විශ්ින් කළ යුත්තේ. අර කෙනෙකුට මා කිව්වේ උඹෙන් රටට රටේ උඹට නෙවෙයි පුතේ උඹෙන් රටට වීග්‍රේ හිටපන් එතකොට මට ජනකලම කරලා ඔක්කොම රටේ මට වෙන්න උදේ හිතනවා කාටවත් කටක් කරා Taman යොත් කරනකොට ඒකම දක්වහක් වෙනවා මම වම දකුණේ හිලමින් සක්මන් බානවා කරේ ඒකේ මට පය හොඳින් පොළවේ හැපෙනවා දැන් මම ටික වෙලාවක් පසු කොසවනා තබනවා කළේ කොසෝනා කියලා මෙනෙහි කරාම කකුල කොල්ලෑ කුලියක් කැලිලා තිබිලා හෙමින් හෙමින් ඔසවන බව දැනෙනවා. මෙනෙහි කිරීමට ගොඩාක් පසුයි එසේම සිදුවන්නේ මම නිවැරදි දෙයක් නේ කතාවෙන් පාදා දෙන්නේ. ඉතින් මේ විදිහට අර කොහොල කුලීක වගේ තියෙන නැත්නම් ප්ලාස්ටික් තිබ්බ ක්ලෝසෝනා වගේ තියෙන කියන්නේ ආපෝ ගතිය තියෙන ආබන්ධන ස්වරූපේ. එක එක ධාතු ගුණ මත කරන්නේ අපිට එක එක කාලෙට ඒ ආබන්ධන ලක්ෂණේ වැටෙනකොට පේන්නේ නිකන් මාඩගොඩක කකුල තියලා උස්සනකොට වගේ කොහොල්ලක් වේග තියලා උස්සනවා වගේ නැත්නම් බ්ලාස්ටර් කියලා ගලවලා දානවා වගේ එක එක එක එක ලක්ෂණ මතුවෙනවා. ඒක නිකන් කොයි කොනෙන් එනවද දන්නේ නැහැ. අපේ මට මතකයි අපච්චිට ආවලේලා ඇවිදිනකොට පොළේ කකුල උලාගෙන යන්නේ. ඊට පස්සේ කෙරමිනේ කියලා වැදගත් කරගත්තලු ලොක්කෝ මේකට කියන්නේ හිරි වාතයේ කියලා යටහරිය මේ කට්ටයක් වගේ වැන්දා වගේ තියෙන කොල්ල ගෑවිලා වගේ පේනවා. හැම වෙලාවෙම පොළොවේ උලන. ඒ කියන්නේ ආපෝ ධාතු කිපිලා. ඉතින් නිතරම පේන්නේ මේක යට නිකන් පැලස්ටරයක් කැලවිලා තියෙනවා. ඉතින් ඒ වගේ සමාහලට අපි ඒ කකුලේ තියෙන එක එක සමාට මේ තද ගතිය, සමාට මේක උණුසුම් ගතිය, සමාර ගතිය වෙන කොහොල්ල තියලා අලවනවා වගේ, සමාට බිම කැටකොලක් ඇදලා ඉඳලා අපේ විශකොල ගන්න ගතිය. ඒ වගේ ගති මතුවෙනවා. ඒ වගේම කියනවා එසවීම සිදුවන්නේ මෙනෙහි කිරීමට ගොඩක් පසුවයි එසවීම සිදුවන්නේ කියලා ඔසෝමෝසෝනා කියනකම් ඒ කියන්නේ එසවීම සිදුවෙන්නේ ඉස්සෙල්ලා මෙනෙහි කිරීම සිද්ධ වෙනවා. ඉතින් මෙනෙහි කරන ගමන් ඒ වෙලෙට හිතේ ඉඳි නැත්තම් කාටවත් කියන්න බෑ. මෙනෙහි කිරීමට සමගාමීව එසවීම සිද්ධ වෙනවද මෙනෙහි කරන ඉස්සෙල්ලා එසවීම සිද්ධ වෙනවද මෙනෙහි කිරීමට පහුවෙලාද එසවීම සිදු වෙන්නේ කියන එක යෝගාවචරය විසින්ම නිරීක්ෂණය කළා යෝගාවචරය විසින්ම වාර්තාගත කලිය. ගාම් කියලා මෙලේ කිරීම ගන්න පස්සේ අමගේ අදුපත් පුදු පුදුම චඩුපාඩු කරන අමුදි පටන්. අපි ගොඩාක් ප්‍රතිඵල බලාපොරොත්තු වෙන සීටි වෙන්නේ ඉස්සෙල්ලා මෙලේ කරනවා. හොරාරි ඉස්සෙල්ලා දෙල් කරනවා කියන්නේ කියන්නේ. මෙලේ මෙලේ කරන පස්සේ තමයි කියන්නේ. ඒ වගේම ප්‍රමාදික වැටුනොත් වැඩි හිතුණා වෙලාවට පස්සේ තමයි මෙනේ වෙන්නේ. එනකම් මේ වෙනාට පස්සේ තේරෙන මෙනේ කරගන්න බැරි වෙනවා. ඉතින් මේකෙන් තේරෙනවා ඒ සමාධියයි මේ වීර්යය දෙක සමපාත වෙලා තියෙන දෙක එක එක උස්මි ටිකක් තියෙනවා කියලා මෙනෙහි කිරීමේ ක්‍රමය. ඒක පරියන්කෙදිත් එහෙම සක්මුණෙදිත් එහෙම. ඒ නිසා මේ මෙනෙහි කිරීම හැම එකක්ම බලන්න හිටියොත් අපිට තේරෙනවා මේ ඉන්දිය ධර්ම උස්පාත් වෙන කාලෙට ඉස්සර වෙනවද පස්සර වෙනවද කියලා තේරෙනවා. ඉතින් මේ විදිහට සුදුම තොරතුරු තෝගයක් Taman ගැන නොදන්න නැත්නම් යන්ත්‍රයකින් මීටරකින් හොයන්න බැරි විශාල තොරතුරු එන්න පටන් අර ගන්නවා මම දක්න්නේ හුඟක් මේ සිද්ධිය සක්මනට තමයි ආනිසංශ වැඩි. මොකද හේතුව අවදී ඥානවා. මිනිස්සුක මෙහෙම වුණා නම් පරියන්කේ ඉන්නකොට හිතන්නේ මේ හිතේ විකාරයක් කියලා. මේක මේ වෙන්න බෑ. සක්මනේදී කරන්නේ බෑ අද්දක අරගෙන මේ වැල්ලේ මුලේ වදිනකොට හොඳට තේරෙනකොට තේරෙනවා මේක විකාරයක් කියලා විශ්කරන්න බෑ. අද්දක අරගෙන තියෙද්දිත් දෙන්න පටන් ගන්න ඉඳගෙන ඉන්නකොට පැද්දෙන මොනවා සැකයි ඔළුව හිත පැද්දෙනවද කය පැද්දෙනවද සක්මනේදී නෑ හැමෝම හොඳට තේරෙන්න පටන් ගන්නවා උලංගටි පහන වගේ පහන් දැල්ලා වගේ නෑරියන්න ගන්නවා. ඉතින් ඒක තේරෙනවා මේක මගේ මම කියාගෙන හරියට කෙනින් යන්න ගියාට කොච්චරක් ඒ වෙන වෙන ධර්මතා මතින් මේ ගැලපෙනවද කියලා ඒ නිසා මේ හොඳයි කියලා තමයි කියන්නේ. අර ස්වාමීන් වහන්සේ කවුරුෝ සිහින්නේ නැවිදගෙන ගොස් පවක් කළ විට පියාමැදි මේ විට පවක් නැද්ද? එතකොට මේ ඒ ඇවිදගෙන ගියේ එක්කනගේ චේතනාව නෙවෙයි මේ කතා කරන්නේ නිරීක්ෂණය කරපු එක්කනගේ චේතනාවනේ කතා කරන්නේ. ඇත්තටම හීනෙන් ගිහිලා ඒ වගේ බොහොම කලාතුරකින් තමයි සිද්ධ වෙන්නේ. වෙන්න බැරි කියන්න බෑ. මොකද ඒ වුණාට ඒක ඒ චේතනාව කර්මපතයක් කරන්න ශක්තියක් නැහැ. වෙන්නේ ඉඳී කියන මොකද නිතරම වෛරයෙන් ගත කරනවා නම් මේ හීනදී පවා ද්වේෂ කරන්න පුළුවන් ද්වේෂ වචන පාවිච්චි කරන්න ක්‍රියාත්මක වෙන්න පුළුවන්. නමුත් ඒකේ තේරෙන්න තියෙන්නේ මේ මනුස්සයා ඇත්තෙන් කරන්න බැරි දේ ඒ තරම් තද වෙලා තිබිලා තියෙනවා අවුච්ච වෙලාදී කියනවා. නමුත් ඒක කර්මපතයක් වටපත් වෙන්නේ නැහැ. හැබැයි ඉතින් මම මේ වෙලාවේ මරලා ඉවරලා මම වෙලා ගිහින් හිටියා කියලා කියන්න පිළිසියෙ. උසාවියට ගිහින් කියන්නේ මගේ මේ වෙලාවේ මානසික තත්ත්වෙ මුදුන් තිබුණා කියලා කවුරුහරි පිසින් ડોක්ටර් කෙනෙක් ගානක් දුන්නාම ડોක්ටර් ලහතිකක් දෙනවා. මෑර පිස්සු කියනවා. ඒක උත් කරන්නේ. ඒ වගේත් වෙනවා. නමුත් මේ එහෙම නෙමෙයි සමාජලාට මේ නිතරම කරගෙන ආචින්න කන්න කියලා ආචින්න ගන්න නිතර නිතර හිතට වදින දේ හිත ඇතුලේ ඉර වෙලා තිබිලා හීනකින් සමාජලාට ඒක පිපෙන්නේ ඉතිනා පිපිච්චම ඒ වගේ දේවල් සිද්ධ වෙන්නේ කියනවා. හැකිතනම් ಗುಣ සැකවේ යුතු කීවදොත් මට ඔබ වහන්සේ වෙන උතුමන් කැලේට වී සිටියේ නම් අපට කුමන සත්‍ය ධර්මයේ විරුද්ධ කරන ධර්මයට බබලනවා ඒ. ධර්මයේ බබලයි නමුත් Tamanට ශරීරයේ ආයු සෞඛ්‍ය ලබනවා. පසුගිය අවුරුදු 30 ඇතුළත බබල සාම්සුරුන්ගේ මරණ අවස්ථාව පොඩ්ඩක් කල්පනා කරන්න සියල්ලම අභිරහස්. ඔයගොල්ලෝ ඔක්කොක්වත් දන්නේ නැහැ. ඔයගොල්ලෝ හිතලා තියෙන මේ පිළිසෙන කොහොමද හතරක් කියලා. ඒක පිළිබඳව වෙන්නම පරීක්ෂණ කෙරලා තියෙනවා. යම් කිසි කෙනෙක් ප්‍රසිද්ධ වුණා නම් මැරිලා තියෙන්නේ කොහොමද කියන්නේ දන්නේ නැහැ. ඒ ආවර්තන ගණනක් නැහැ. මොකද වෙන්නේ? ඒක නිසා ඔය මේ ඩයන මැරුණට පස්සේ පුදුමාකාර මිනිසුන්ගේ රටේ මේකක් ආවේ ඒක මේ මාතිකයක් කියලා කියලා කිව්වලු මම මෙයා කියලා මේ මරණයට මාත් වගේ කියනවා ඒ මම ඔබට ප්‍රේම කරා නිසා මම ඔබ ජනප්‍රිය කරා මට ලතුටින් ඔබ දකින්න නමුත් ඔක්කොම මේ දකින්න පටන් ගත්තාම එළවෙන්න පටන් ගත්තා ඉක්මන මැරෙන්න ඒ නිසා ඇතිලියට මේ මරණයට මම වගේ කියනවා මොකද මම ඔබට ප්‍රේම කරා ඒ නිසා වෛර කිරීමෙන් විතරක් නෙවෙයි මිනිස්සු මැරෙන්නේ ප්‍රේමිකුත් නැහැ. ඒ නිසා ඒවා එකක්වත් මේ වගකීමෙන් තොරව යන දේවල් නෙවෙයි. ඒ නිසා කැලි කියන හොඳයි. එළියට આવත් හොඳයි. ඒවා වෙන්න තියෙන දේවල් වෙයි. අපිට කියන්න බෑ මේ ලොකු ස්වාමීන් වහන්සේ කියපු දේ තමයි ಗುಣ ප්‍රකාශ කරන්න යාම තේරවාදී නෙවෙයි. ಗುಣ ප්‍රකාශ කරන්න යෑමෙන් තමයි තේරවාදී සහ මහායාන කියන දෙක දෙකට ගියේ. ඒකවාදී හැමදාම ගුණ ටික වසාගෙන ගියත් උනා. මහායානේ එළිය ගුරුප් ඕපන් ට්‍රාන්ස් ස්ථානකට පටන්ගත්ත ගියා. බොහෝ ඉක්මනට ගියා. හැබැයි චාන්තුරු නොකලා. ඒකවාදී මේ ඊට අර බලගතියයි කූඹියයි කතාවක් තියෙනවා. කූඹිය කරන තියෙන ඉඩක කාලේ වැඩි කාලේ පුළුවන් තරම් කට්ටිය හම්බ කරලා අංගල ගබඩා කරගෙන කියනවා. කලින් ඉතින් විනෝද කාට වයින් එක ගාගෙන ඉඩක කාලේ ගෙඩියේ ඉන්නවා. සීතල වෙනකොට කාණ්ඩ දෙයක් මොනක් නැති වෙච්චාම කුඹියගේ දෙටිකම උඹ දැන් සින්දු කීක එක්කන මේ කාලේ සින්දු කියන්නේ ඉන්නවා. මලකට එන්නවා. අපි එන අපි ඒ කාලෙත් හම්බ කෙරුවා. මේකත් අපි අහංගල තියන නිසා අපිට ආහත් එක තියෙනවා කියනවා. පරිණතිය විනාව කියන වාදනය කරගෙන ඉන්න අන්තිමට වෙගෙනකොටයි ගන්නේ මරණය සිද්ධ වෙන්නේ. ඒ නිසා තේරවාදයේ වගේ ගුණ ප්‍රකාශ කිරීමක් නැහැ. ඒකට කියනවා මේ සංස්කෘත ශෝකයක් තියෙනවා. ඊටාම ආක්‍රමණශීලී වුණත් කොහොම එකවරකට පැටව තුන්දෙනා දැම්මත් සිංහයා ලෝකේ වඳ වෙනවා ආක්‍රමණශීලී නැතුණත් එකවරට එක පැටියෙක් වැදුවත් හරකා රැස්සි ලෝකේ පවතිනවා. අනිත් ආක්‍රමණශීලී බොහෝ දෙල්ලකාරකම ඉන්න නමුත් සිංහයා කියන සත්ත ලෝකේ වඳ වෙනවා. හරකා රැස්සි එකවරකට එකයි වදන්නේ හැබැයි වැඩි. ඒ නිසා අපි ඇඟිල්ල තරමට ඉගෙනෙන්න ඕන. මට තේරෙනවා මේ මට මේ මේ ඔතුන්නක් පලන් ගන්න හදන්නේ කියලා. හැබැයි මම දන්නවා ඔතුන්නයි අන්තක්කුව දෙකම එක වගේ තියෙනවා. විපස්සනා සමාධිය ගැන ලියන ලද පොතේ නමසා කතු නැවත පල කරන ඉලාස විපස්සනා සමාධිය ගැන ලියන ලද පොතේ මොකද මම දන්නේ මේ කියන්නේ. ඉතින් මොකක්ද මම සඳහන් කරපු දෙයක් ගැනයි මේ මම කියන්නේ. ඒකේ ඒක මම පොත් ටිකක් ගෙනත් තියෙනවා ඉංග්‍රීසි පොත් ටිකක්. ඒ පොත ඕනේ කෙනෙකුට ගන්න පුළුවන් ඔය නැතුමායකේ තියෙනවා. පරෝපණයෙන් පුළුවන් මුගදෙන කියවනේ කියවන්නේ ඒක හොඳයි සතිය ගැන. විපස්සනා සමාධිය ගැන ලියවිච්ච පොත මට මේ කියනකොට මතක් වෙන්නේ මමම පරිවර්තනය කරපු මහසී සයරගේ දහනම පොත. ඉතින් ඒක ඇත්තට තාම කිසිම තැනක මිලදී ගන්න විදියක් නැහැ. දැන් මේ අද පහරවෙනි හෙට නෙමෙයි අනිද්දා අන්දස්සට ඊට පහුවෙන්ද අපි මේ ත්‍රිගල අපේ ප්‍රධාන භාවනා ශාලාව වැඩි කරලා යුක්ති කිරීම උත්සවයක් තියෙනවා. අන්න ඒකදී මම කිව්වා කමල් මහත්තයර මේ පළ පළවෙනි පොත ගේන්නේ කියලා ඉතුරු තුන තියෙනවා. මම බලාපොරොත්තු වෙන ඉදාට පැමිණෙන සංඝයා වහන්සේලාගේ ස්ථානයකට එක ගාණ දෙන්න. ඒක හදිච්චාම අපි ලොකු මෑණියන්ටත් අන්නේවන්නම් මෙහෙ තියාගෙන කියවන්න පොතක්. හැබැයි ඒක ගුරු අත්පොත්. විශේෂ විශේෂ කීවර තේරෙන්නේ නැහැ මොකද පැහැදිලිවම අටුවාටි තමයි මේක පෙන්නනවා ඒක විතර කි මහසි සායුගේ අත්කුණ ලියපොත මුද්‍රණය කරපොත ඉස්සෙල්ම ලියපොත ඉතින් ඒක නම් කියනවා විපස්සනා සමාධිය ගැන ඇත්තට මේ ශ්‍රාවනේ සමය මේ කුඩි අරගෙන ඉස්සරහට ගියේ එතකම කිව්වේ විපස්සනා කරන්න බෑ සම්පූර්ණ සමාධිය නැතුව කියලා මොනවා කරුවත් මම කරනවා කියලා ගියා ලොකු විප්ලවයක් කරා ඒකෙන් අපිට ලැබිච්ච දායක තමයි කඳුකට බානවා කියන්නේ. මොකද මේ බහන්සි බහන කරන්නේ. ඉතින් ඒ කියන කොට නම් මට මතක් වෙනවා මේක කියනකොට. ඒක නිසා මම මෑනියම් ලැබෙන සල්සන්න පොත් හතරම ගහලා ඉවරයි පළවෙනි එක ඉවර වෙලා. ගාව දැන් මේක සුද්ධ කරලා يعني සංස්කරණය කළා වැරදි හදලා ආයෙත් අච්චු ගහලා තියෙනවා. දැන් ඊයේ තමයි කමල් මාත්‍යා මට ගියේ පෙරවදනක් කියලා මම අච්චු ගහනවා කියලා. ඒ වුණාට පස්සේ මට පුළුවන් ආයතනයකට එකක් වගේ දෙන්න මොකද පිටු 1000ක පොතක් පොත් හතක් තියෙනවා පිටු දේශපන දේශපනාවේ පොත් හතරක් ඉතින් ඒක නම් කියවනවා නම් මම හිතන්නේ විපස්සනා සමාධියේ තියෙන හොඳම අර්ථකථනයක් අපේ ඒ මොකුරු රංගරේ ඒක තියෙන හොරක් සංකේපයක් ස්වාමීන් වහන්සේ ඉංග්‍රීසි වෙබ්ලයිට් එකේ තියෙනවා නේද ඉංග්‍රීසි සබ්ජෙක්ට් එකේ ඔය ඒක ඒක සිංහලට මම දැම්මා මේ අත්දැකීම් කියලා පොතක් තියෙනවා ඒ නදුබාල බුක්ෂොප් එකේ ඒකේ විපස්සනාව පිළිබඳව දැන් මම කරන දේශනා විලාසයේ තියෙන බුදුම ස්වාමීන් වහන්සේ කරපු එකක්. ඒකත් මම පරිවර්තනය කරේ. ඒකේ ඒ වෙලාවට මම අත්හැරීම මම පොත සංස්කෘතකසන මණ්ඩලෙත් මේගොල්ලෝ මුදල් දුන්නා. ඒක දිශිමනා තුන්සියක් විතර වෙනවා. ඉස්සර ලිව්වේ පොත සවිස්තර විදර්ශනා භාවනාව කියලා. දැන් ඒකේ හිතකාරය විනාශ කරලා මේ අත්දැවීම කියනවා. ඉන්ඩිසෙලයිස් කියන එක මේ අත්දැවීම කියලා දිනන කියනවා. ඒකේ විස්තර කරනවා ඒ ස්වාමීන් වහන්සේ ඇත්තටම මට ලෝභයි කියන්නේ මොකද ඒකත් කියවොත් උන් කට්ටිය මට බඳින එකක් අක්කනවා. ඒ තරම් හොඳයි වුණා. මට උගන්වපු ගුරුහාමුදුරුවෝ දක්වත් මාව අයින් කරන්නේ නැහැ. ඉතන ලස්සනට කියලා තියෙනවා. ඒකේ තිබු පරිවර්තනයේ මම පුළුවන් තරම් උත්සාහ කරා ඉංග්‍රීසි පොතක් කියවන්න. ඒ වගේ ගොඩාක් ඉස්සර කළ දෙනවා මේකේ ඒ කියන විපස්සනා සමාධිය. කෝපී ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේ වැඩවසන්නේ සංඥා නිරෝධ කරලද එසේනම් යමක් හඳුනා ගන්නා ආකාරයේ විශේෂත්වය පහදා දෙනු වෙනවා. රහතන් වහන්සේට කියන්නේ ඔබේ ජීවිතේ කැමතින වතුරේ ඉන්න පුළුවන් කැමතින ගොඩේ ඉන්න. අපි ගොඩ විතරමයි ඉන්නේ අපිට වතුර දුන්නා. මාළුවට ගොඩේ ඉන්න බෑ ඌ වතුර විතරයි. මේ වගේ රාතන්නාදට ඒගොල්ලෝ විලෝ දෙකටම පුළුවන් ඕන්න නිරෝධ සමබ්බතට යන්න පුළුවන් ඕන්න මේ සාමාන්‍ය සිරිලිස් කෙනෙක් වෙනවා. ඒක උනාගේ තියෙන හැටි ඔබටයි තියෙන අරහන්තිය. සුදුසක්. ඒක උනාචර අවශ්‍ය නම් අවශ්‍ය අංග සම්පූර්ණ කරන නිරෝධ සමබ්බතට කියන හෙලෝටියක් කරන ෆ්‍රිජ් එක දාලා ලොක්කලා ගන්නවා වගේ ආයෙ පුහු වෙන්නේ තියෙනවා. ආයෙ ෆ්‍රිජ් එක අරලා ගන්නකම් මොකක්වත් වෙන්නේ නැහැ. ඊට පස්සේ සාමාන්‍ය විදිහට එනකොට ඒ සංඥා ඒ වේදනා පවතින. ඒ නිසා රාතන් වහන්සේ අරියත් බල සමාධියේ ඉන්නකොට නිරෝධ සමාපත්තිය වගේ තමයි. ඒ කලික වෙලාවක ඒ සාමාන්‍ය ඉදරම් වැඩ කරනවා. ලේසි වැඩි තමයි අප රහත් වෙලා බලමු. පොඩි ඉගෙන ඔය මිලක මිලක බල බල ඉන්නට වැඩි ලේසියි. ඒකත් එච්චරයි අපිට ඉදිරිපත් කරලා තියෙන ප්‍රශ්න. ඇහෙන්නේ ඒ ග්‍රන්ථ ප්‍රකාශන මණ්ඩලේ පුත අපිට මුලින්ම කරන්න බෑ ඒක එකක් එකයි තියෙන්නේ ඒක ඇත්තට මුලින්ම කළ ඉවරයි පළවෙනි කොටස අපි නිකන් නිකන් දුන්න නිසා හතරේ මොකේනොට ඉවර කරනවා. දැන් පළවෙනි ඒ කොටස නැවත මුතුනේකට ඇවිල්ලා තියෙනවා. මේ මුතුනේ ඉවර කරනවා කියන්නේ අත මාස ගණක් මේ මාත් හැමදාම ඕක ඉල්ලීලා රණ්ඩු. කොහමරි මේ මම දැන් ඉල්ලීමක් කරා අපේ පින්කමට කොප්පියක් ගේන්න කියලා කමකට ගේ ඉඳ තියෙනවා. ඉතින් එතකොට මට පුළුවන් ස්ථානිකට එක ගන්න දෙන්න. ඒ මේ විදර්ශනා විදර්ශනා මටවත් මතක නෑ මහසි ඔව් මහසි විදර්ශනා භාවනාව විපස්සනා නායකකරණය කියලා දීලා තියෙනවා ස්වාමීන් වහන්සේ කියන්නේ ඒක ගුරුවරුන්ට විතරයි දෙන්නේ කියලා ඒ ස්ථානයකට දෙන්න පුළුවන්. එතකොට ගන්න පුළුවන්. නමුත් ඒක සාමාන්‍ය කියවලා එකෙන් අර්ථ ගන්නවා කියන එක එච්චර ලේසි නෑ. ඒක නිකන් බෙහෙත් පොතක් වගේ. ඉතින් මම තමන්ගේ ලීඩර් කොයි බෙහෙත් තමයි කියන්නේ කියන එක බෙහෙත් පොත කියලා හරියන්නේ නෑ. නමුත් විපස්සනා කියන්නේ මොකද්ද? විපස්සනා සමාධිය කියන්නේ මොකක්ද කියලා කවුරු හරි ශාස්ත්‍රීය වශයෙන් දැනගන්න කැමති නම් ඒක සෑහෙනකට අංග සම්පූර්ණ විස්තරය සලසනවා. මොකද මේක ලියලා තියෙන්නේ නම දීලා තියෙන්නේ විපස්සනා මායප්ප ක්‍රමය කියලා. පාළියෙන් විපස්සනා භාවනා ක්‍රමය කියලා තමයි මම කියන්නේ. මේ මහසි විපස්සනා භාවනා ක්‍රමය. මම කියන්නේ සාමාන්‍යයෙන් ඉන්නේ ඒක විඥානයේ අරගෙන සංඥාවේ සම්පූර්ණ ඒක උදලකම් වේදනා අවදින සංස්කාරය හදාගන්නේ ඔය කියන්නේ රූපේ තමයි හැම එකක් වෙන්නේ. රූපේ වෙස්මාරු කරන්න පුළුවන් රූපණ ගතිය තියෙනවා. ඒ රූපේ අණුව විවිධ වේදනා අපිට ඇති කරගන්න පුළුවන් අපි දෙන සංඥාවෙන්. ඒක හොඳයි මේක නරකයි කියලා රූපේ මතින් තමයි වෙන්නේ. ඒ අනුව වේදනා, ඒ අනුව සංඥා, ඒ අනුව මේක හැඩ කරන්න හදනවානේ. ඒන රූපේ කොහොම තියෙන බෑ මෙහෙම කරන්න කියලා අපි ඒක සංස්කරණය කරන්න හදනවා ඊට පස්සේ විඥානය කරන තැන මේ ටික තමයි රූප පටන් ගන්න මේ තමයි වේදනා සංඥා සංඛාර කියලා මේවා එක එක දේවල් වෙන් කර කර කරනවා ඒ තමයි මේ ක්‍රියාවලිය වෙනකොට කියන්නේ මේ රූපේ මම කියාගත්ත හෝ මගේ රූපේ කියාගත්ත හෝ රූපේ මගේ ආත්මේ කියාගන්නකොට අන්තිම කොහොම ඒ පෙළකම සිද්ධ වෙලා තියෙනවා ඉතින් එකක් ඇති රූපය හඳුනා ගැනීම පමණක් ඇති මම ඇති හැබැයි ඒකට වේදනා සංඥා සංකාර ඔක්කොම වෙලා එකක් තිබුණා අපි පොඩි කොනේ එලිලා මම කියන්න හදනවා. ගැළවෙන කොටත් ගැළවෙන්නේ පහම එකට, ඇති වෙන කොටත් ඇති වෙන්නේ පහම එකට. රූප වේදනා සංඥා සංකාර නැත්නම් ඇසීම් දැකීම ආදී වශයෙන් ඒ චිත්තක්ෂණයකදී ඇති සලායතන වලත් තහවුරු වීම ඒ ඒ මොහොත සිද්ධ වෙනවා. නමුත් මට මම මේක කිව්වට මම දන්නේ මේ ප්‍රශ්නේ මම තේරුම් ගත්තේ නැහැ. ඒක වැඩ කරන්නේ විඥාන සංඥා වේදනා සංකාර ඒකෙත් තියෙන ප්‍රධානම විසඳිය යුත්තක් පස්ස පංචමක ධර්ම කියලා අපි ඉගෙන ගන්නවා අපිට. ඒ පස්ස පංචමක ධර්ම මදුපිණ්ඩික සූත්‍රය ගත්තොත් චක්කුන්ත පටිච්ච රූපේක චක්කුන්ත කියන්නේ රූපයක් පටිච්ච රූපේ කියන්නේ රූපයක් චක්කු උපච්චති චක්කු විඤ්ඤාණ එතකොට තින්න සංගති පස්සෝ ඒ තුන එකට ගමන් කරන ආහත් තියෙනවා රූපෙත් තියෙනවා හිත වෙනතන කියලා දකින්න හිතමයි කියන්නේ එන්න තින තුන එකට ගමන් කරන තින්න සංගති එතකොට අපේට ස්පර්ශය කියනවා මේ ස්පර්ශයෙන් සයි වේදනාවක් ඇති වෙන්නේ එන්සයි යම් වේදේති සංජානනති තන් සංජානනති තන් විතක්කේ. ඒ අනුව ස්පර්ශයෙන් සා වේදනා තුන වේදනා සංඥා තුන සංඥා සා විතක්ක ප්‍රපංච ආදී ධර්ම කොටස් සිද්ධ වෙනවා. ඒක නිසා ඒ වෙලාවේදී දැන් අරමුණක් ඇවිල්ලා වදිනකොටම ස්පර්ශය මුල් කරගෙන අපි විඳීමක් ඇති කරන සංඥාවක් ඇති කරන මේක වෙච්ච දෙයක්ද අලුත් දෙයක්ද කියලා හඳුනගන්නවා. නමුත් ඒ වුණුම නැවතම දකින්නවද සත්‍යයක් අහනවද කියන කීගාචිත්තක්ෂණේ සම්පූර්ණ අලුත් දෙයක්. අපි යම් විදිහකට ඒ වුණම දැකම නවත්වකින්න හදනවා නම් ඒකට යන්නේ කන්ඩිෂන් වෙච්ච හිතක. සිවිල් හැටියට යනකොට යන්නේ මම මේක දැකිය යුතු කියන චේතනාව වල කරගෙන. ඒකට ස්පර්ශයෙන් මේ දෙවි චිත්ත විදිහට මොනේ. චේතනා සංඥා වේදනා සංඥා මනසිකාක් මේක. ඒ පළවෙනි සැරේම හිත නගින්නේ පස්ස වේදනා සංඥා චේතනා මනසිකාක් වලේ. ඒකව නැවත සැරයක් බලන්න චේතනාවක් පහළ වුණොත් දෙවෙනි සැරේට බලන්නේ චේතනා බුදුයි. නිසා ඊට පස්සේ පාන්න හැම චිත්ත වේගයක්ම චේතනා මූල කරගෙන යනවා. නිසා පස්සේ මූල කරගෙන පහළ වෙන්නේ පළවෙනිම කුප්ප ගන්න වෙලාව විතරයි. දුර චිත්ත විදේ පුරාවට යන ඊට පස්සේ චේතනා මූල කරගත්තා. ඒ නිසා මම දකින්නේ මට ඕනේ දේ. මට ඕන සත්‍ය අහන්න පුළුවන්. ඒ දේදී මම මේ රූපේම බලන්න මම නැවත නැවත චේතනා කරනවා කියලා කියන්නේ ඒ පාවල වෙන ඕඩර් එක පළවෙනි සැරේ එක විදිය දෙවෙනි සැරේ ඒක සම්පූර්ණ වෙනස් කරන එකට යනවා. පළවෙනි සැරේ සසංකාරිකයි අසංකාරිකයි දෙවෙනි සැරේ ඉන්න සසංකාරිකයි පළවෙනි සැරේ අසංකාරික වෙනකොට සංඥා පත්‍ය වේදනා සසංකාරික වෙන සංඥා විශ්ලේෂණ පිටනකොට ස්වාමීන් වහන්සේ දැන් ඔතන බොහොම ගැඹුරු විදිහට අපි ගැඹුරු අර්ථ වලින් ඔස අපි කියන්නේ දැන් අපි ජීවිතයේ යම්කි සංසිද්ධියක් ගත්තොත් මම එකක් හදන්න සංසිද්ධියක් කාන්තාවක් හැටියට කාන්තාවක් විපක්ෂයෙන් දැන් අපි කාර්කේ යනවා වාත් පිටස්සේ ඉඳගෙන යනවා ඉඳගෙන යනකොට පාර දිහා බලාගෙන පැත්තෙන් ඉදිරියෙන් බලාගෙන යනවා බලාගෙන යනකොට ඊටාත්ම රූප ස්වභාව කියන තරුණේ යනවා කියනවා නායිකා එයාම දැක්ක ගමන් එයාගේ යම් කිසි ශරීරයක් බොහෝම මලබඳ විදිහට හිතට ඇතුල් ඇතුල් වෙනවා ඒක හරියට කැමරාවකින් ගත්තා වගේ ඔන්න සතහන් වෙනවා කියන හදවතේ සටහන. ඊට පස්සේ වා යන ගමන් නැවත නැවතත් ඒක ආවර්ජනය කරනවා. අර කර්මය එතකොට එතනින් ගිහින් එයා සමහර කර්මයක් වෙන්න පුළුවන්, අනුවාහකයක් වෙන්න පුළුවන්, විවාහකයක් වෙන්න පුළුවන්, බාරයකට යනවා වෙන්න පුළුවන්. නමුත් ඔයා දැක්ක චිත්තවිදිය අන්තිය අර හදාගත්ත පින්තූරේ අනුව දිගටම නිකන්ගේ ඔයා ඊට පස්සේ හදාගෙන හදාගෙන හදාගෙන යන ඔයාගේ පිටු මතකය ඔයාගේ බෑග්ග්‍රවුන්ඩ් එක අනුව මෙයා මෙහෙම කෙනෙක් මෙහෙම කෙනෙක් මෙහෙම කෙනෙක් මෙහෙම කෙනෙක් කියලා ඔයා චිත්ත පරම්පරාව දිගටම හදනවා අර මිනිස්සු අපි තුන් බාරකට යනවා කියන්නේ ගෑණි දරුවෝ තීන දෙකෙනෙක් කියන්නේ අපි තුනේ. එහෙත් එක එයා එයා වෙන සම්පූර්ණ වෙන දෙයක්. හැබැයි අර දැක්ක මේක තුනේ වෙන දෙයක් අපි හැදුවා. ඊට පස්සේ වා ගෙදරදී එයාගේ සිහිනමව වෙන දෙයක් නෙවෙයි මං කියන්නේ සාමාන්‍ය ජීවිත වෙන්න පුළුවන්. ගෑණියෙකුට වෙන්න පුළුවන් පිළිමේකට වෙන්න පුළුවන්. ඒ මවන මොහොතේ ඒ දෙවිසෙලට බොහොම සුන්දර මුහුණා. ඒ මුහුණ තමයි තියෙන්නේ හිතේ. ඒ මත තමයි සිතිවිලි පරම්පරාව අපි ඇති දැන් ඔය මොහොතේම ඒ මිනිස්යාගේ මුහුණ විරූපී වෙලා අර තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා සම්පූර්ණ සමහත් සම්පූර්ණ වෙන්න පුළුවන් නමුත් අර මිනිස්සයව අපිට මෙන්නේ කොහොමද අපි යටදී මත අපි ප්‍රක්ෂේපණය කරපියෝ ටිකෙන්නේ. ඉතින් එතන මමය හැදෙන්නේ හරි අමුතු විදියට. දැන් ඒකන ඒක දිගේ අපි නෝ. මම දැක්ක කෙනා මේ මේ මං කැමති කෙනම් එහෙම කෙනෙක් විතර නෑ. නාග භාවයක් සංඥා ඒක විස්තර කරන්න වෙන්නේ ඒකේ භර්ණමාසකයේ කියන සංසිද්ධියෙන් තමයි. නමුත් ඒක බොහෝමත්ම ලීනිය නැත්නම් රීචිය ක්‍රමයකට විස්තරයක්. නමුත් සංඥාවත් ඉස්සර වෙලා එහෙම දෙයක් පවතිනවා නම් මැරෙනවා මම නැවත උපදිනවා කියන අවිද්‍යා අන්ධකාරයේ තියෙන්න ඕන මේ චිත්‍රපටේ පෙන්වනවා. අවිද්‍යාව නැති කෙනෙකුට එහෙම දෙයක් වෙන්නේ නැහැ. මම මැරෙනවා මම උපදිනවා මේ අන්න සාර්ථක කොහොමද? ඒක මේවා කියන කතාවල් ඔක්කොම විද්‍යාව කියන අන්ධකාරය තමයි පේන්නේ. අවිද්‍යාව නැති තැනක ඕක වෙන්නේ. ඒ වගේම තෘෂ්ණාව නැති තැනක වෙන්නේ නැහැ. ඒ අවිද්‍යාව නිසා දුෂ්මනින් ආසන්න සහ දුරස්ත වශයෙන් කරන මේ චිත්‍රපට ශාලාවක් ඇති කරන වගේ නාටකම තුල තමයි සංඥාව නම් ලබනවා. සංඥාවට තනියම එකේ කර හදන්න බෑ. සිතවතියක් හරිනකොට අන්ධකාර කරන්න ඕනේ. ඒකලිය ඔක්කොම එක පැත්තකට බලන්න ඕනේ. ඒකට ඉස්සරහට ඉලේ පේනවා. අපි ඒක ඇත්ත එකක් වගේ බලන්න ඕනේ. මොකද එකපාරට චිත්‍රපටි දුරදරන ඇල්ලා ගියොත් අපිට අරකේ වටිනාකමක් නැතුව කෑ ගහන්න පටන් ගන්න චිත්‍රපටි බලන්න හම්බෙන්නේ නැහැ කියලා. ඒ වගේ අන්ධකාරයේ අවිද්‍යාව තීරණ දක්වා තමයි චිත්‍රපටියක් මේ මේ උත්පත්තියකෝ මොනේ කර්ම ඵලයේ හෝ මොකද ඔක්කොම යන්නේ තනිකර අවිද්‍යාව අන්ධකාරයේ තියෙනවා. ඒ කියන්නේ තෘෂ්ණාවත් එකිනෙකට ගැට ගන්නවා. තෘෂ්ණාව විද්‍ය දෙක නැත්තම් නිකන් චිත්‍රපටිය බලද්දී ඕලෙක දොර ගන්නවා වගේ ඒකේ තියෙන වර්ණවත් ගැති විවරණ වෙලා යන්න පටන් ගන්නවා. ඒ නිසා මේ වගේ දේවල් වලදී සංඥාව ලොකු වැඩක් කරනවා. නමුත් සංඥාට අවශ්‍ය කරන වාතාවරණය, පසුබිම් වාතාවරණය හදලා දෙන්නේ අවිද්‍යාවත් තෘෂ්ණාවත් දෙක තමයි. ඒ දෙක නැත්තම් මේ ගේම නටන්න බෑ. ඒ කියන්නේ මේ ඔපරේෂන් එක කරන්න මේ චිත්‍රයක තියෙනවා. මේ චිත්‍රයක නැතුව මේ ඔපරේෂන් එක කරන්න චේතනික තපසික දේවල් කියන්නේ අවිද්‍යාව නිසා කන්නා ගැටෙනවා. ඒක අර මේ මාත්‍ය විශ්ව කරපේක හෝ යමක් අපි දකිනකොට අපි අහනකොට දකින්න රූපය ඉස්සලාම අපිට යමක් යෝජනා කරනවා. ඇත්තටම යෝජනා කරනවා. මේ යෝජනා කරන එක සංඥාවෙන් තමයි අපි ආලවට්ටම් කරනකොට මේ අසවලාමයි කියලා වෙන් කළ හඳුනා ගැනීමේදී අපේ ලයිට් ෂොට්ස් උත් වැඩ කරනවා. දෙවෙනි හැරේ ඉඳලා අපි ප්‍රകൃතියට වැඩිය අපි මේක ප්‍රමාණවත් දේ තමයි දකින්නේ. ඒ දැකීමෙන් තමයි මම මේක කරන්නේ. ඒක නිසා මෙතනම මේක හට ගන්නවා මම නිසා ඒක හට ගන්නවා. ඊට පස්සේ යන්නේ ප්‍රകൃතිය නෙමෙයි. ප්‍රകൃතිය යෝජනා කරලා යකට දෙනවා. ඊට පස්සේ යන්නේ අර අපි මවාගත්ත දේවල් ඒකට අපි ආරෝපණය කරපු දේවල් ඉතින් ඒක ඉස්චිත සංඥාවෙන් තමයි මේක දුවන්නේ. මම කරපු දේ මම ඇත්තමයි මම මේ හේතු කර්ම සාහිත්‍යමයි මම දන්න දෙයක් කෙරුවේ කියලා අපි ඒක පෝරනවා. නමුත් ප්‍රකෘතියම වහා වෙනස් වෙනවා අනිත්‍යට යනවා. අපි ප්‍රක්ෂේපණය කරන සංඥාව අපි නිත්‍ය කියලා හිතන යන නිසා අපි ඒක ගහපා දෙන්න උත්සාහ කරනවා. ගහපා දෙනකොට මම මේකන ඉතින් ඇසියුම් කරනවා ඒත් එකම ඒ මමයා මේ මම ඇති කරපු ප්‍රක්ෂේපණය ස්ථිර කරගෙන ඒක තහවුරු කරගෙන ඒක ඇති කියාගෙනම තමයි යන්නේ. ඒ නිසා මේ දෙන්න අතර බඩ පොඩයක් හේතුවක් හේතු කරවල ඒක නිසා මේක වෙනවා මේක නිසා ඒක වෙනවා විකට යන්නේ යමක් කරන්නේ ඉතිතියි. ඒක මේ අවිද්‍යාව සහ මේ තෘෂ්ණාව කියනක ඒ විශාල කෘත්‍යයක් කරන්න නිකන් බුද්ධපි වේම කෙලිකෙලියක්. නිසා පළවෙනි සැරේක සුදක් පේනවා. ඒ පේන සුදමත ප්‍රක්ෂේපණය කරපු දෙයක් තමයි තොපලා. ඒකත් තමයි මේ ඕජාව ගන්නන්නේ. සංඥා වේදනා කොහොම විශේෂයෙන්ම සංඥාවෙන් කරන ආලවට්ටමක් තියෙනවා. සකස් කිරීමක් තියෙනවා. ඒකට සංස්කරණ ගොඩක් කෘත්‍ය කරලා දෙන්නේ. ඊට පස්සේ what you see that you are. ඔය මක්ක දක්ෂිනේ ඒක තමයි ඒක කියනවා මෙහෙම මේ විද්‍යාවට උඩ අගුනේ මෙහෙමයි අංශුවක් ඉතාම කුඩා කොටස් වලට කරලා කඩන් කඩන් යනකොට ඉලෙක්ට්‍රෝනයක් හරි ප්‍රෝටෝනයක් හරි ක්‍රක්කයක් හරි මොකක් හරි අන්තිම කොටසට ගත්තාම ඒකට ලකුණු දෙකක් තියෙනවා එකක් තමයි වේගය අනිත් එක ස්කන්ධය යන්ෂෝ අඩු කරන අඩු කරන යනකොට ඉතුරු වෙන්නේ ලකුණු දෙකක්. ඒක ගමන් කරන වේගය සහ ඒක ආවේනික බර. බර දකින්න කෙනාට කවදාකවත් වේගය දක ගන්න බෑ. වේගය දකින්න කෙනාට බර දකින්න බෑ. අපි යන්ත්‍රය සකස් කරපු වේගය වේගය දකින්න ඒක නතර කරලා බර බලන්න වෙලාවක් නෑ. බර බලන්න ඇද්දොත් වේගෙත් තියෙනවා. ඒ නිසා මේ දෙකම කවදාකවත් දකින්න බෑ. එකක් දක්නවා කියන්නේ අනිත් එක ප්‍රතික්ෂේප කරනවා. ඒ නිසා අපි කවමදාකවත් අඩුම ගානේ අඩුම කරලා යන ප්‍රධාන ලක්ෂණ දෙකේම එකට යොමු කරුවොත් අනිතික දකින්න බෑ කියන එක දැන් ඔක්කොම තියෙන නිසා අපි දැන් මේ මැෂින් හදන්නේ මේ අන්තරේ මේ අංශේ බර බලන්න නම් යන්නේ ඉස්සලම අපි හිත කන්ඩිෂන් කරලා ඉවරයි දැන් දකින්න ගන්නනේ වේගයේ දිරස උගේ මෝඩකම තමයි අන්තරේ දකින්න. තීර දෙන්නේ. ඒක නිසා හොඳට දැන් ඔප්පු කරලා තියෙනවා ඔය ටාව ෆිසික් කියන පොතේ ලියන කාලෙම ඒ මෙයා යෝජනා කරා ඒක දැන් පාරසිනි මුත්‍රි යන්නේ සාම කියනවා මේ ධර්මයේ කිසිම Hindu ආගම කෙනෙක් විරුද්ධ වෙලක් නැහැ විද්‍යාඥයෙක් විරුද්ධ වෙලක් නැහැ ඔප්පු කරන්න බෑ කාටවත් එයා කියනවා ඔබ දකින්නේ ඔබට ඕන දෙයක් ඒ දේ දකින්න බෑ ඒ දෙයක ඇට්‍රිබියුෂන්ස් දෙකක් තියෙනවා වේගය සහ ස්කන්ධය කියලා වේගය බලන්න ගියොත් ස්කන්ධය පන්නනවා ස්කන්ධය බලද්දී වේගය පන්නනවා මේ දෙකම බලන්න පුළුවන් ගැතියක් ලෝකෙට නෑ නිසා මේ බලන්න සකස් වෙනකොටම යන්ත්‍රය සකස් කරනකොටම උස කන්ඩිෂන් වෙලා ඉවරයි දකින්න එක තමයි ඒක නිසා මෙතෙක් විද්‍යාවෙන් කියපු සෑම දෙයක්ම අභියෝග කරනවා මේක ඒ මෝඩ මතයක ඉඳගෙන බලන්න ඕන නිසා දැක්ම දෙයක් මිසක් බුදුරජාණන් වහන්සේ කියපු අවිද්‍යාව තමයි විද්‍යාව නෙවෙයි ඒ නිසා අපේ සාංශය අපවත් වෙන ඉස්සෙල්ලා පොතක් කියලා නැත්නම් හේමනන්ද ස්වාමීන් වහන්සේ මේකටත් විද්‍යාව කියනනම් බුදුහාමුදුරුවෝ හොයපු දෙයක මොකද්ද කියන නම කියනවා. මේ තකතිරුකමට මේ කියන දෙයට විද්‍යාව කියනවනම් බුදුහාමුදුරුවෝ පරිසම් මේකට සුද්ධ අවිද්‍යාව කියන්නේ. ඒ කියන දේ සුද්ධ අවිද්‍යාව කියනවා. නමුත් අපි ඩිග්‍රී ගන්නවා විද්‍යාව ගන්නවා කියලා අපි ඒ දවස්වල ඉස්කෝලෙන් කාර්යයේ සියලු සයන්ස් කාර්යෝ නැසෙන සුළුයි කියලා අපි කියන්නේ. සංස්කාර වෙන්නේ සියලු සංස්කාරෝ නැතිව සුලේ කියන මොකද ඒක විද්‍යාව දන්නේ නැත්නම් කවුරුත් නැහැ ඒ කාලේ ඔක්කොම අපි තමයි වැදගත්වා නවීන කය දැන්නේ හරි නවීන කිව්වොත් විද්‍යාව කියන වචනේ මේකට යොදන්න බෑ මොකද ඒක එකත් එක්ක 104යි කියනවා සර්වඥයන් 100 100ක් කරලා ප්‍රකාශ කරපු දේවල් 104 දක්ින කරන් තියෙන්නේ උත්තර විද්‍යාව කියලා පිස්සු කියනවා සර්වඥයන්ගේ කාදාකත් මේගොල්ලෝ තේනාවෙන්නේ නැහැ මේගොල්ලෝ සර්වඥයන්ට තේනාවෙන්නේ දැන් ඒගොල්ලන් හිනාවිච්චව කණ්ඩ වෙනවා ඒ නිසා දැන් විද්‍යාව බුදුන් සත්‍යය කියලා කියනවා විද්‍යාවට වෙන යන්නාන් සරණක් නෑ හොඳට පේන්න පටන් ගත්තා හැබැයි මම දකින්නේ ඒ තමයි විද්‍යාවෙන් දැනගත්ත විද්‍යාව වැරදි කියලා ඒක ශ්‍රේෂ්ඨයි ඒකලින් දැන් බුද්ධ ධර්මයට හැරිලා තියෙනවා ඒක ශ්‍රේෂ්ඨයි ඒ නිසා ඒගොල්ලෝ ඉස්සරහට හරියන්න පුළුවන් අපි ඒකෙන් පොරොගෙන ගන්න එකයි තියෙන්නේ විද්‍යාව වැරදි නම් ඒක අනිවාර්යයෙන්ම වැරදි වැරදි වෙනවා. නමුත් දැන් ඒකත් තේරුම් ගන්න තියෙන අපිට හොඟා කැපිපහුවලා තියෙනවා. මුළු ලෝකෙම මෙහෙම විද්‍යාවෙන් කියන්නේ මුළු විද්‍යාවෙන් කියන්නේ මොකද්ද පරිසරය සම්පූර්ණයෙන්ම දූෂණය කරා ඒ වගේම දේවල් පුළුවන් තරම් නාස්තිකල මිනිස්සු පිස්සුවට එවුවා මිනිස්සු ඒක පුළුවන් තරම් අසහනයට සහ චිත්ත දූෂණයට ලක් කරා යන්නේ අනිවාර්යයෙන්ම අනාගතයට කියලා දැන් ප්‍රකාශ කරනවා හැබැයි මේ සෙලෙක්ට් විද්‍යාඥයෝ ඒක ගන්න ඉහෙළම කට්ටිය දන්නවා ලෝකේ ඉන්න ටොප්ම ටොප් ක්ලාස් විද්‍යාඥයෝ දන්නවා යන්නේ මේ අවිද්‍යාවෙන් අවිද්‍යාව අන්ධකාරයෙන් අන්ධකාරය. බුදුන්වහන්සේ කිව්ව බාහිර හොයපු කවදාකවත් කාටවත් හරියන්නේ නැහැ කියලා. බාහිර හොයන කාටවත් හරියන්නේ විද්‍යාව මේ සත්‍යය කරන්නේ ඇතුළතමයි ගන්න. ඉන්සයිට් කියලා මම කියන්නේ විපස්සනාට ඇතුළට ගන්නොත් කෙලවර තියෙනවා. බාහිර ගියොත් කෙලවර. ඉන්සයිට් කියන්නේ ඒක ඇත්තටම ඔහුගේ දැන් අවුරුදු 6කින් කර ඒක සංවිධානයක් පිටලා තියෙනවා මයින්ඩ් සයන්ස් කියන ලයිෆ් මයින්ඩ් ඇන්ඩ් ලයිෆ් කියලා. මයින්ඩ් ඇන්ඩ් ලයිෆ් කියලා ඒක ලාභ ලබන එකක් නෙවෙයි ආශයකට ඉන්න විතාලම භාවනාකාරයේ මට ඉන්න ප්‍රධාන විද්‍යාඥයෙක් කියලා ආශයකට ඒක ඇත්තම දලා ගන්න සම තමයි නියෝජනය කරන්නේ. ඒකල අවුරුද්දකට ඉඳලා එකතු වෙලා ඒ දැනුම ඔක්කොම ගොනු කරනවා. දැන් හැම අවුරුද්දම සිම්පෝසියම් එකක් කරනවා. ඒකෙදී විශාල ශේෂ්ත්‍ර ටිකක් හැදෙන්න පටන් ගත්තා නියුරෝප්ලාස්ටිසිටි. ඒ කියන්නේ nervous system කොහොමද වෙනස් කරන්න පුළුවන් කියන්නේ. ඒ කැවුස් තියෙනකින් පෙළලා දීලා තියෙන ඕනි කුංචි දෙකින් ඕන ලොකු දෙයක් වාට වෙනස් වෙන්න පුළුවන් කියන්නේ. හිතා ගන්න බැරි සම්බන්ධකම් තියෙනවා. ඒකට මරණ මොහොතේදී ඇති වෙන වෙනස අමතක කරලා මේ ජීවිතේ ජීවත් කරලා කිවරක් නැහැ. ඒ නිසා මරණ මොහොතට ගිහිලා එන්නේ නැහැ කවුරක්වත්. උන් මරණා වගේ ඉඳලා එන කතිය තොරතුරු ඒක ගන්න කරන්නේ. ඒ තුනෙම පේන්න පටන් ගන්න තියෙනවා අපි මේ හීනක ඉඳගෙන හීනේ රස විඳින්න හැදුවට අවදි වෙන්න ළඟලන්නේ නැහැ කියන්නේ. අන්නේ කරගෙන කරගෙන යනකොට මේගොල්ලෝ දැකගත්ත දෙයක් තමයි මේ මොලේ ක්‍රියාකාරීත්වය නැත්නම් මේ කයේ මොන අපි සංනිවේදනය කෙරුවත් ඒකේ විනිශ්චය විචේ පසින්දලන්නේ මොළයට. නිසා ඒක නිවැරදි නම් මේ කයේ මොනවා සිද්ධ වුණත් අපිට විසම ලෝකේ සමහිත පවත් ගන්න පුළුවන්. මොළේ පිළිසිදු නැත්නම් මේක ඔක්කොගෙම අපි අවුල් කරනවා. ඒ නිසා train your mind and change your brain කියන එක විශාල concept එකක් තමයි. ඒක තමයි neuroplasticity කියලා කියන්නේ. ඊට පස්සේ ඒකල දැකලා තියෙනවා මේ heart attack වෙනකොට මිනිස්සු මැරෙන්නේ කුලප්පු වෙන නිසා. දුර හුස්ම කරගෙන විවේක දුන්නොත් කලබල වෙන්න දෙයක් නෑ. සර්පේ ගැහුවට මිනිසෙක් මැරෙන්නේ බයයි. සර්පෙක නෙවෙයි. සර්පෙට මැරෙන්නේ තියෙනවා. නමුත් බයට මැරෙන්නේ. ඉලෙක්ට්‍රික් ෂොක් එකක් වදිනකොට මැරෙන්නේ බයයි. ඉතින් ඉවරයි කියන්නේ බයට ඒක තමයි. නමුත් නැත්නම් සාමාන්‍ය දෙසිතිය අල්ලගෙන ඉන්න පුළුවන් මේ සමහරින්න කොහොමද අල්ලන්න පුළුවන්. අන්න ඒකෙන් හොයාගෙන ඉන්න නිසා මේ ළඟදී පුළුවන් තරම් උත්සාහ කරා මේ heart attack case එක බලන්න. එතකොට දැන් තියෙනවා ඒකට මොලේට ඉලෙක්ට්‍රෝඩ් සෙට් කරලා එක එක සද්දයක් දකින්නකොට රූපයක් දකින්නකොට කහ නිල් රතු දකින්නකොට මොලේ මොකද කරන්න කියලා දැනගන්න පුළුවන්. සංගීතයක් අහනකොට බැනුමක් අහනකොට ඒ නෝන කෙනෙක් යා විශේෂ දැනගෙන එයාගේ මේක ඔක්කොම දාලා මේක මේ tire වලන්න ඕනේ. tire බලනකොට heart attack එකක් එනවා. සම්පූර්ණ චිත්ත බලවා. බලේ වුණාට පස්සේ අවදිලා තියෙන්නේ ඒකට සහභාගී වෙච්ච කනන්නේ සම්පූර්ණ වෙනස් මිනිසෙක්. දැන් ඒක ලෝකෙම ප්‍රසිද්ධ කරලා පෙන්නනවා. මගේම heart attack එක වෙනකොට මගේ මොලේ ක්‍රියාත්මක කරනකොට සිහියෙන් බලන්නේ. ඉතින් ඒක දැන් මේ සිද්ධිය වෙලා මාසයක් දෙකක් යනකොට එයා ලෝකෙටම ගුරු කෙනෙක් වඩපත් වෙලා තියෙනවා. මේ heart attack කියන්නේ මැරෙන එකක් නෙවෙයි. සිහියෙන් බලනවා නම් survival ජීවත්වන තියෙන ඉඩ වැඩි කියලා. ඒ පැත්තෙන් දැන් තොරතුරු එන්න පටන් අරගත්තාම ඒ කියන්නේ විද්‍යාව පැත්තෙන් තොරතුරු එන්න පටන් ගත්තාම පරණ විද්‍යාවට ඒක ඔප්පු කරන්නත් බෑ. ඒකට උනේ මොකද්ද කියලා අර්ථකථන දෙන්න. දෙන්න පුළුවන් බුද්ධ ධර්මයේ. ඒ නිසා ඔය මෙල්බර්න් වල ඉන්න අපේ ගම්මිය දක්වා කරනවාත් එයා කියලා තියෙනවා අලුත් එයා තමයි ලංකාවේ විද්‍යාඥයන් සංගමේ හිටපු සභාපති. දැන් අපිට හොඳ මිනිස්සු ටිකක් පිටපත් ගිහිල්ලා මොකද මම බාහනා කරන නිසා යම් ප්‍රදේශයක් අපිට තියෙනවා. එයා කියනවා මේ අලුතෙන් අලුතෙන් කරන නිෂ්පාදන කිසිම දෙයක් පරණ විද්‍යාත්මක ප්‍රමේය වලින් සහ සම්බන්ධව ඔප්කරන්නේ. ඔප්කරන්නේ නිබ්බාන පරිසංයුතු බුද්ධ දේශනාවෙන් කියනවා. මේ මේ සූත්‍ර වලින් තමයි අරගෙන දැන් සුද්ධ කරන්නේ. ඒ නිසා එයා බුද්ධ ආගමේ ගැඹුරු සූත්‍රය ඉගෙන ගත්තේ විද්‍යාත්මක වශයෙන් ආවර්ජ යුනිවර්සිටි කියන්නේ. විද්‍යාත්මකව ඔක්කොරන් මෙන්න මේ සූත්‍රය බුදුහාම මෙහෙම කියලා කියනවා. ඒක කියන කෙනා යේන යේන මඤ්ඤති රතෝතං හෝති අනිකා. අපේ සූත්‍රයේ මම මේක කෝට් කරන්නේ ආනන්දසන්ත වස්කල කියලා දෙන්නේ තියෙන්නේ. නිවික්ඛන් නාම රූපස්මේ පස්ස ලෝකං සදේවකං සදේවකං මේ නාම රූපේ වැසගෙන මේ ලෝකයක් මේක මුල් කරගෙන යන හැටි බලනවා යමක් යමක් පිළිබඳ කල්පනා කරන්නේ ඒ නිසා මේක අන්ධයක් වඩපත් වෙනවා කියන බුදුහමෝ එදා කියනවා ඔබ යමක් ගැන හිතුවයි කියලා කියන්නේ ඒක කෙලසුවක් කියන යන්නේ මං දැක්කේ තත්වයන් මොකියන්නේ ඒක දැන් ෂෝක් එකට අරගොල්ල කියනවා යම් සංවාරේ කියලා ඒක බුදුදහම විශ්ේ කිව්වේ දිනු විද්‍යාකාරයකට කියලා දැනෙන්නේ. නිසා ඉස්සරහට යන්න ඕන ලංකාවට මේ මේ අපේ પરම්පරාවට ඊගා પરම්පරාවට මේ සතිය අල්ලලා දුන්නොත් අනිවාර්යෙන් මොකද කියලා අපි කියලා හතර කරන ඒකට බුද්ධ ධර්ම හොඳට තේරෙයි. ඒත් ඒ දවසට විද්‍යාඥයෝ මොනවද කියන පිස්සු කියන එක. ඇයි මේ මිනිස්සු මේ වල්ලියල්ලන දන්නවල බල්ලෙක් වගේ එකතන කරගෙන කියනක හොඳට තේරෙනවා. ඒ නිසා ඒක තේරුම් ගන්න හරි බුද්ධ දේශනා කියන ගැඹුරු තේරුම් ගන්න හරි හොඳට සතිය පිටු. නිසා බටහිරේ දැන් සතිය කියන එක ප්‍රධාන ඖෂධයක් වඩ පත්ලා තියෙන වෛද්‍යක කෘත්‍යයක සිහිය පවත්තන්න sannivedanayata එහෙම නැත්නම් මේ මිනිස්සු නටවන නැටපිලි වලින් අහුවෙන්නේ නැතුව කොන්සියම්ප්‍රයිස් වෙන්නේ නැතුව මනුස්සයස් මධ්‍යම ජීවිතයක් ගත කරන්නත් ඒක මේ කෝකටත් අයියක් වඩපත් වෙනවා. ඉතින් ඒක ගැන දැකලා ලංකාවේ සමහර හූල්නවා ඒ මොකද ඒක බුදුරජාණන් වහන්සේගේ ගුණයක් විදිහට නෙවෙයි උගන්වන්නේ වෙස්ටේ. දෙනසම ඉස්ලාම මේ සත්‍ය ලෝකෙට හඳුන්වලා දුන්නේ. නමුත් මම කියන්නේ එහෙම කාය කාගෙන් කව කව් අපි කියන්නේ කාන්නේ කාගෙන් කියවත් කමන්නේ මට අප්පා කියකේ කියනවා මිනිහේ. ඒ කියලා කයක් ගන්න මට තාත්තා කියනවා මට ඉච්චරයි. ඉතින් සත්‍ය නම් යන්නේ මට වෙන උදාහරණ ලෙවල් එක නැති උනත් කමන්නේ ඔගේ හොඳක් තමයි වෙන්නේ. ටෙස්ට් එකේ දැන් ඒක අන්දමන්දයක් තියෙනවා. සතිය යනවා. හැබැයි ඒක සාස්ෘණංශ බුදුහමෝ බව දන්නේ නැහැ කියන්නේ නැහැ. ඒක ඒගොල්ලන්ගේ තෝරාවක් කියන්නේ. මොකද අපි ඒක බලනකොට අපිට තේරෙනවා ජීතන්නාංශයේ ජීවිතයේ ගෞරවය නැතුනොත් ඒගොල්ලෝ අමාරු වෙනවා. අපිට ඒ පිස්සු නෑ. මොකද අපිට බුදුන්ට වැඳගෙන මේක කරතයි. විද්‍යාන්තසුත් අපිට තියෙනවා. ධර්මයෙන් අපිට තියෙනවා. ඒ අතරමැද අපි යථාභූතයත් ඇත්තට දැනගැනීම සිදු වෙනවා. ඒක නිසා මේ දේවල් ඔය කියන ඔය කර්මේ සකර්මපත කතා අපිට කවදාකවත් පොතකදී තේරුම් ගන්න බෑ. මේකෙන් අපි අහුවෙන්නේ නැතුව දිගින් දිගට තෘෂ්ණාවට අහු වෙන්නේ නැතුව අවිද්‍යට අහු වෙන්නේ නැතුව අතහැර දැමීම. විරාගයේ පැත්තට මොකද්ද මේකට කල්ලු. ඒක කියන්න බෑ කොහොමද වෙන්නේ කියලා. පෞද්ගලික මට්ටමේ සිද්ධ වෙනවා. නැත්තම් මේක දවස් 10ක් ඉදී. ලේසියෙන් හිතුවොත් මේ වගේ පිරිසක් නේ එක වහලක් ඇට හිර කරගෙන ඉන්නේ කියන්නේ. ඒක සෙල්ලම් නෙවෙයි. සාමාන්‍යයෙන් ස්කේල් එකේ පරිච්ඡේදයක් කාලෙක වක්කර වක්දාම පෝස්ට් එකක් අර රවුමල කපල තියෙන නයි කරලා ඒකේ ඉන්න තියෙනවා යසක් කම්ප්ලීට් අවශ්‍ය සියයක් කියලා වක්කර වක්දාම පෝස්ට් එක රැකින් දිග නයික් ඒසිය විශ්වවිද්‍යාලේ ගියායි නය කාලා නෙවෙයි බයවලා ආතලේ බඩ බඩ ආතලේ එච්චරයි පුරුක් වෙලාවට ඔය නියම දේ දැකලා බලන දෙයක් නෑ. අපි ඉන්නේ දැන් මැරෙයි. දැන් භූමිකම්පාවක්. එහෙම ඉන්න මිනිහ මැරිලම තමයි මැරිලා නැත. බුදුන් කියන පමාදෝ මච්චුකෝ කප්ප. අපමත්තාන මියති ඒපමත්තා යතම. ජීවත් තුනක් මේ රූපදී ප්‍රමාදනම් යතමතාත. මලාසි. ඒ මම මෙතනම කියන එක තමයි ඒකත් කඩුවනාගත්තේ කියන කතාවක්. ඒ මිනිස්සේ කියලා බෑ මේ භූමිකෝටත් ආනන්දවන්න මේ කඩුවන්න දාන්න තියෙන පාරයි තියෙන කුණු ඇල ඉතින් කොටලා ඒ මේ වැයර් කරන ටොප් එක ගහම මෝ දඟලන්නේ ඉවුර ඉන්නේ ඒ සතා වතුර ඉන්න සතා එතනට උඩ මඩේ ඉන්න පුළුවන් එතනනේ ඉන්න පුළුවන් ඒක දැකලා කොහොමද කාරණා ඉතින් මනස කොහොම හරි කමන්නේ ටොප් එක ගහුවා උඩට කෙටුවා අරගෙන ආවේ ගෙදර ඇවිල්ලා බලනකොට පොළගේ එතෙන්දි වැටුණා. එතකන් කාලා තියෙන පොළක හිතානාවේ උසුල පෙරුවයි කියලා මේක දකින්න කොටයි දැක්කේ එතෙන්දි වැරදුනා. එතකම ඉහළ ගානක් නැහැ. මොකද මේක ඇක්චුලි කියනවා මේ අපි හිතා ගන්න බැරි යාන්ත්‍රණයක් අපි හිතන්නේ ඒක මේ දේව බලය භූත බලය නෑ අපේම සංඥාවට තමයි. මොකා කෑවත් අපි ඒක විශ්වාස කරනවා මොකක්ද වෙන්නේ. නමුත් ඒක ගැන වෙන වැරදි අදහසක් ගත්තොත් ඕනේ වුණීමක් වෙන්නේ තියෙනවා. ඒ නිසා ඒ වුණීම තමන්ගේ අවිද්‍යාවම තමයි. තමන්ගේම තණ්හාවම තමයි. දැන් අපි දැන් තුනමාරයි අපිට පැයක විතර කාලයක් තියෙන්නේ ඉලක්කකට සහ සක්මන්ට ඊට පස්සේ අපි හතරමාරට නාට විතර ප්‍රශ්න අනිතර වෙනස් ප්‍රශ්න නැහැ කියලා මේක අපි මෙතනින් අපේ ධර්ම දේශනා ධර්ම සාකච්ඡා සැසිවාර સમાપ્ત කරන ශිළු දිනාටම දෙනවා සෝකාස්ස වන්දානු දන්සේ සෝපත්‍යත්ත මයං කතං පුඤ්ඤං සාමිනා අනුමෝදිතව්වා සාදු සාදු අනුමෝදාමි අනුමෝදි තක්කම් සාදු සාදු අනුමෝදාමි ඕපාසවාන ප්‍රේම කමාමි කන්තක්කම් ඕපාසවාන සුපරිච්ඡු සුපරිච්ඡු සුපරිච්ඡු සාදු